ධර්මානුශාසනාව කරුණ පිළිතුරු මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමි පාණන් වහන්සේ විසිනි භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අම්මා සම්බුද්දමතුනම් සකං ධම්ම සමුච්චය අභිමාදිපාතිස්සං අභිකං අත්තංගමං අත්ථබුද්ධාවිධං අත්තාචකුණාපරමත්තෝ ඉස්සං හේතති සම්රූපං නිබ්බානමුක්ති සම්බ්‍රජාති සත්‍යවන්ත ඉන්නේ මුගලන් ආගමේ සාහසම් මුද්‍රේශානන් මහන්සේ විසින් උද්දක්ෂින් සත්‍යම වන්දනයේදී ඇතන බොහෝ දවසේදී සාමකාපණක වැඩමස්වර වුණා එමසම් පුරා දෙතු අභිධර්ම සත්‍යක් ප්‍රසාරණයේ සාමකාපණයෙන් ආභිධර්මකාර සහායේ අනුත්තරාචාර්යයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අභිධර්මස්ස සංග්‍රහයේදී මුල්ම ලාභා දෙකයි ඉන්නේ. දැන් අද මේ දවස් අනුපාත සාමාන්‍ය දවසක්. මෙන්න සමන්තනස්ත්‍ර බෞද්ධ සම්මේලන සාකච්ඡාවේ පෙර බොහෝ ආධ්‍යාත්මික පාඩම් අභිධර්ම පාළිති ධර්ම දේශනා සාකච්ඡා පන්තිවේ දේවල් ප්‍රවස්තන් දැක්කේ. නමුත් අපි මේ සම්බන්ධයෙන් ආරම්භ කළ පරිදි දාස ආදයි. ඒ සඳහා දැලට සමස්තතාවා බව සම්මේල විදේ ප්‍රභාපති තුමිලක දිනා එලෙන මුදි පාලමාතාවගේ එතුමිගේ සහායයෙන් සමගතාවේ අනුසාරයෙන් මේ උතුම් කර්තකාගත සැලසෙන්නේ ඒ සඳහා ආරාධනා කළේ කෙලවත් මානසිකාරී ඉන්ද්‍රයන් සම්පූර්ණ වෙන අතර එන්නේ භාවනා පාරමත් වශයෙන්ම එහෙම අභිධර්ම පහ ගැන ඉවර කර තේම සඳහා අභිධර්මයේ පිළිබඳව ප්‍රවේණත්වයක් ඇති වෙනස් තම ධාතු පොළේ නැතිනේ කාපේක පවරනවා. විශේෂයෙන් ඉක්මනට කියනවා මව පොණක් බොහෝ ආයතන වල ගන්නවා ඒ දෙන්න මුතුර අධිකාර උගා දෙන්නේ. ඒකේ සාධනාවේ දෙවියන්ගේ ආත්මවාසා විදාන මහා නායක මහියන් වහන්සේගේ එවැගේම දේපාලේ ආනිසංස ආධාර කුමාරණන්ගේ එවැගේම පරමාධර්ම සභාවේ ඕකාලයන් මුළු ජීවිතේම අධර්මයෙන් අදාළව දෙන්නේ මේ කෞපේද දෙකයි. විශේෂයෙන් මේ සෙන්කාර පොදුවා කුමාරය නිතර කතා කරන්නේ අධිකරණය සම්බන්ධ කාරණා නම් බොහෝම ප්‍රසන්න ආභෝගයක් වුණා ආදී ඒ කියන්නේ ලක්ෂණේ සමනාදුකෝල මහන්සේ ඕ කාලයක් අභිධර්මයේ පිළිබඳව උත්සාහන ධාන කුසලතාව තියෙනවා. ඒක අපි නිවැරදිව අභිධර්මයේ පිළිබඳව ආරම්භ ලබනට තියෙන සුදු කුසලයෙන් මේක අපේ ඕම් කරුණාවෙන් අවරෙනවා. ආස්ථාන කෝලකට සහභාගී වෙන්න පුළුවන්. දැන් අපි මේ මාතෘකා කලේ කාර්යයේදී දෙවිදෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධ මසුලං පසද්ධම්ම ගනුත්තමං පසද්ධම්ම ගනුත්තමං සම්මා සම්බුද්ධං අතුලං සම්මා සම්බුද්ධං සත්‍යාවේද සංගරණයේද සහිත අසමාන ගුණයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අභිවාදය ගෞරව සංයෝගව ප්‍රසන්නීව ගන්ධනමස් ආදකොට අදනම් මත සංගාම් භාසිකං අකර්මාස සංසාරයන් වූ ගර්භය රැකෙන අපට කියන්නේ සත්‍ය උත්සා විසංගස්සා ඒ අභිධර්ම පිටකයේදී සත්‍ය ප්‍රකරණයේදී දේශනා කරන අභිධර්ම මාර්ගයෝ චතුදා සතර ආකාරයි එනම් චිත්තං චේතසිකං රූපං නිපාණයති විස්තර පරමාර්ථයේ ඡයිසික පරමාර්ථයේ රූප පරමාර්ථයේ සහ නිර්වාණ පරමාර්ථයයි මුළු අපකර්ම පිටේම මේ පිට ප්‍රකර්මාර්ථ හේජ හතරයි. අන්නේ සම්බන්ධව පාඩම් දෙකක් තමයි දැන් ඉදිරියට ගැදෙන්නේ. අපි පළමුවෙන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනාව ගැන කෙටි හැඳින්වීමකට සමන් දෙන්න. මේ කාර්ය දෙකක් පරිච්ඡේදයේ අනුව පොත් මාස 9කට පෙර බුද්ධ ගයා බුද්ධ භූමියේදී සර්වඥාන අන්තේ අරිමහත් මාර්ගඥාන මොහේදී මුළු සිද්ධාන්තයේදී මුළු ධර්මයේම ප්‍රතිහෙද කරගත්තා. ආපෝහි කරගන්නට සිද්ධාන්තයේ අවශ්‍ය වූයේ. ඒ විදිහට අනුලක්ෂ දලෝකාක බුද්ධ සාසනවලදී අභිධර්මයේ ඉගෙනගෙන අභිධර්මයේ පාඩම් කරගෙන අභිධර්මයේ සාධාරණ ප්‍රඥාව පාරමිතා දුරු කරගෙන තිබුණා. නිස්සාරකාලයේ අනුගත මාර්ගඥාන ක්‍රමයේදීම අභිධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ වුණා. සරුවක් සාඥානයේ ප්‍රධාන කොට ඇති සීලම ඥාන සම්බන්ධ සාහිත්‍ය අභිධර්මය අවබෝධ වුණා. ඒ ආභෝධ අභිධර්මයේ සම්මාසනය කරන්න ගියා උපදීන පතරේ ගැටයේදී සතනාගර සතිය සතියක්ගත වුණා. ඒ සතිය පුරාම අපි ධර්මයේ සම්මාදනය කළා. ඉන්ද්‍රයෙන් අනු පිළිවෙලින් මුතුලලක් මෙනිකලක් සමුනනවා මේ හේලියට සම්මාදනය කළා. ඒවල මනසින් සම්මාදනය කරන්න කාලය ලකෝන දවස් හතක්. දැන් ධර්ම සංගමයේ විභංගයේ සාපකතා කුජල පරිණාමයේ කතාවත් කරන යමක ප්‍රකාරයේ සහ පස්සා මහා ප්‍රකරණයේ මුළු ග්‍රන්ථ හය සම්මර්ථනය කිරීමට වඩා පස්ථාන මහා ප්‍රකරණයටයි ධර්ම කොටස අනන්තනය සම්මර්ථනය කරනකොට සරුවක් ගන්න මහන්සේගේ සරුවක් නිසා ඥානයේට ඥාන ක්‍රීඩා කරන්න තරම් එක කඩ ලැබුණා. අද සීනි සීනි කියලා සීනි සිංහල අධ්‍යාරෝහ ආනන්ද කියන මහා මත්ස්‍යරාජයන් ඒකුන් 500 800 1000 තරම් විදුපාලක මත්ස්‍යරාජයන්ට විලා කරන්න පුළුවන් මහා සාගර පද්දේ. දැනට නැතිද නැහැ. ඒ වගේ සතුරක්යන් මහන්සියගේ සාපිනා සංසාරයේ පීඩා කරන ලැබුණේ අනන්ත ධර්මන් වාගත සමන්ත ප්‍රඥාන ණයකරණය. ඒ නිසා අතිචාව ඇතුණා වූ චිත්ත ප්‍රසාදයේ කොතරද සීතේහි නිලපිනිත ලෝකෝදාත මාර්ගයක් ප්‍රබාල කර කියන සත්වගත බුද්ධ රාජාව ආස්තකින් ජීදෙන්න පටන් ගත්තා. අදත් මේ අනන්ත ලෝක ධාතුන් ජීදෙනා කියලා අර්ථකථාවේ සඳහන් වෙනවා. නමුත් මේ සතියක් පුරා සම්මාසනය කළ ධර්මය දේශනා කරන්න වචනෙත් නම් වන්දයනවා දාසනුවක්. සාමාන්‍ය කෙනෙකුගේ දෙනේ සරුවක් යන මාගේ වාක්‍ය ලාභය. අප ලැබුණේ දෙකවරක් බුද්ධෝ කියන ප්‍රතිපාදයේ තුල අන්දමානියන් ආර්ථයට පුළුවන් අටවරක් බුද්ධෝ කියන්නේ. අන්දමානියන් ආර්ථයේ එකවරක් බුද්ධෝ කියනකොට කරුණක් යනවාට පුළුවන් 16 වරක් බුද්ධෝ කියන්නේ. ඒක සාමාන්‍ය කෙනෙකු එක වචනයක් කියන ප්‍රතිපාදයේ තුල කරුණක් යනවා කියන ප්‍රේමයෙන් වචන 128ක් නිකුත් කරන්න පුළුවන්. ඒවා එකිනෙකට කලරම් වෙන්නේ කොහොම නිරදිව පැහැදිලිව ශීඝ්‍රව ඒ වාහුලාතේ පවත්වනවා. ඒ තුළ සරුවඥන් ආදිගේ දේමුක ප්‍රඥයේ විහාර දුගලයේ සිංහ රාජයාගේ අඥානෝවාදී දොළොස්වක් චන්ද්‍ර වේකාලගේ කලාකාරයි. ඒ වගේම ඉන්න අධාතුව දිගයි පළලයි දුන්නේ සුවසේම හසුරවන්න පුළුවන්. සංත පංච දෙක මුතුරට දෙවියක් වා දුක්නිති නොවේ විදුරු නැතුව ඕම ප්‍රසන්නව අවදින දෙකල සුවකේ සියදෙනවා ඇරෙනවා දෙකල බර නැහැ ඒ තමයි නාමයේ පදම් ගොරෝචාරණය කරන ඒ කර්ණස්ථාන දක්වාම එම දෙක වාත කියන බල භෝගයක් නැතුව බොහොම පිළිසිතුව පවතිනවා නිසා සරුවස්සන් වහන්සේගේ චිත්ත ප්‍රවෘතියද සාමාන්‍යයෙන් ජවංගීතයකට අනුතුරු චිත්තක්ෂණ දෙකයි පරාමිතික වෙන්නේ. ඊළඟට ජවංගීති. මේතර ශීඝ්‍රව ක්‍රියාකාරී බවක් සරුවස්සන් වහන්සේ සිටේ පැවැත්මේ කියනවා. නිසා අනිකුත් කෙනෙකු කියන කාලයේ කෙටි කාලය තුළ එකසේ විචාත වාරිකට වඩා කියන්නේ සරුවස්සන් වහන්සේගේ වහාමුලාසේ දිහිටා තිබෙනවා. එවැනි වාක්‍යලාභයක් ඇති සරුවක් වහන්සේට දවස් 90ක් ඕනේ මේ හත්දාසක් දිත්තේ සම්මර්ධනය කළ ගාම්භීර අභිධර්මයේ දේශනා කරන්නේ. මේක මනෝ දේශනා කළ නෑක දෙයක්. මිනිස්යන් දෙපා නිසා නෙමෙයි. සීලම බුදුරජාණන් වහන්සේලාගේ දිවිපක් වෙනවා බුදු හිමින් පස්වෙනි වසරේදී අභිධර්ම දේශනය සඳහා කෞතුකාට වැඩම කරවා දෙමසක් වස් වෙනදී අනුපිළිවෙලින් දිනදා 98 දේශකේ පැවැත්වීම. ඒක අපි විස්තර දේශනාවක්. මිනිස්යන්න දවස් 90ක් එකීරියවගේ බණ ඇසීම අපහසුයි. නමුත් මේ අභිධර්මයේ කියන්නේ එක සූත්‍රයක් ගැන. එක සූත්‍රයක් කඩින් කඩ දේශනා කරන අර්ථාභෝධය අපහසුයි. ඒක තේමීට දේශනා කරන්නේ නැහැ. ඒවා අපි අභිධර්ම මෙලත් එක සූත්‍ර දේශනාවක් හා සමාන දෙයින් විගුණ සතරක් නැහැ දේශනා කිරීමේ නෙවෙයි ආභෝධය ලැබෙන්නේ අහන්නන්නේ. මේ මනුෂ්‍යයන් දවස් 90 දෙකේදීවගේ සිටියේ නැති දෙයින් පාස් පරිජාකර බහුල දෙයින් සාස්දා භවනයේදීමයි සීල බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරන්නේ. දෙවියන්ද මනුෂ්‍ය වර්ග ප්‍රමාණයෙන් දවස් 90 කියන්නේ ඒ ඒ දෙව්ලොව මේ කාල පරිච්ඡේදය අනුව කාලමානය අනුව විනාඩි 9යි යන්නේ. විනාඩි 9 කියන එක සුළු වෙලාවක් කියයි. ඉතින් අපේ දරුවා කියන වහන්සේද ඉදිරියෙන් අත්දිනේ වසරේදී අතල කොමට සමාදන් කාලයේදී පරිධාන වල ඉදිරියේ අඳුන් පාත්‍රයක් හැදරියන් උස ඇති උනදඬු පිට කියලා මොන ප්‍රතිදකලා රහතන් වහන්සේ අතු ගණිත්වා කියලා. ඉතින් පූර්ණ කාර්ය භාගයේ සාතුරුක අයදන අය දවසකට ආවා ගන්න බැරි වුණා. හත්නි දාසේ පින්නෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ කිව්වා. එදා පැවැත්වූ ප්‍රාතිහාර්ය මහා ජනයා කුමවත් වුණා. ඒ නුඹුතු අය අනේ අපට අපට සෙනහර පාන්න කියේ කිය මඟ දිගට සාදුකාර දෙවියන් සෙනහර පාමු බලන්න ස්වාමීන් වහන්සේ දැක දැක දේවානාරාමේ ආවා. බුදුරජාණන් වහන්සේ ඒ නිමිත්තෙන් උන්වහන්සේට දුක්ඛමල ශික්ෂා ප්‍රදේශනේ. ඊට පස්සේ කිසිම පිටුවා ගෘහස්ථයන්ද ඉරිදි ඒ බුදුරජාණන් රට බන්දන ආසන්නහසලා ධර්ම ඉගෙන ගන්න. ඒක භාණ්ඩාගාරික පරිහාරය. දැන් අපි මේකෙන් කරන ලබන්නේ මේ සරණ පරිහාරය දෙන්න ඕනේ. අපේ මේ දෙක දාහසදයක් දාහසදයක් ඇතිවීමෙන් සියලුමින් දැරීමෙන් ප්‍රඥානා කිරීමෙන් මෙලෙ කිරීමෙන් අපේ සංකාල තුළ හේතයන් යටපත් කරගෙන මාර්ගඵල නිර්වාණ අවබෝධය කර ගැනීමට සත්‍යාමාර්ගික දුරා ගැනීමට මේ ධර්මයේ ඉගෙනීම උගන්වීම අපට හේතු වෙනවා අපේ අදිස්ථානයේ තමයි මේ ධර්ම පරිහාසු නිගල ගන්න උගන්වන්නේ පරිහාසු හේතල සම්පත්තිය එහෙනම් මේ විපකාර ඉගෙන ගැනීමෙන් දැනෙන්නේ සංස්කෘතික ගුණක් ලැබෙනවා. මොනවාද? විනය දෙකේ ඉගෙනගෙන ඒ අනුව පිළිපැදීමෙන් සාක්ෂිමේදී විද්‍යා සම්පත්තිය ලැබෙනවා. මේ විද්‍යාව කියන්නේ සුද්ධේ නිවාස ඥාන, සුද්ධා ඥාන සහ ආගවත් වේදා. ඊළඟට රෝධන දෙකේ ඉගෙනීමෙන් අධ්‍යයනයෙන් කාර්යය කර ගැනීමෙන් බලකාගෙන ඒ අනුව පිළිපැදීමෙන් සත් අභිඥාලාභී වෙනවා. ඒක රහත් වෙනකොට සීලිය ඥාන, සීලතර ඥාන, පරිචිත ඥාන සහ මුලින් කියපු ත්‍රිඥානක මේ ප්‍රඥා අය. ඒක තුන සම අභිඥා. ඒවා ලබන්න සමර්ථ වෙනවා. අර්ථාව සූත්‍රයේ හදාගන්නේ නිදෙන්නේ යන්නේ ධර්මයේ කරගන්නේ භාවිතාගන්නේ අනුගමනය කිරීමේ මනස්කාර දෙන්නේ තමන්ට සතු පරිසංවිධානයක් ලැබෙනවා. ඒ විඤ්ඤා රත් අභිඥා සහිත සතු පද සම්මිතා අර්ථ ප්‍රතිසම්මිතා ධර්ම ප්‍රතිසම්මිතා නිරෝධ ප්‍රතිසම්මිතා ප්‍රතිභාන ප්‍රතිසම්මිතා කියන සතු පද සම්මිතා ඥාන ලැබෙනවා බුදුරමී නදාරීනේ කියන්නේ ඒකත් නිල සම්ප්‍රාප්ත හතරයි එනම් විසක්ක සම්ප්‍රාප්ත තුන විසක්ක තුනක් තියෙනවා මොනවාද ඉන්නේ දෙකේදී නොමගේ ආමගිනේ විපෝධි දෙන්නේ ඉනේ අනුගාමනයේ නොකෙදීනේ ඉනේ වැරදි දෙයක් දැරීමේ ඉනේ වැරදි දෙයක් දේශනා කිරීමේම ඒ දෙතින පරතන නිසා තුතින් බාද පත්තන අපාගාමී වේ සුවප්‍රතිපදේ වැරදි දෙයක් දෙන්නේ වැරදි දෙයක් හොරා දීමේ වැරදි දෙයක් විග්‍රහ කිරීමේ සුවප්‍රතිපදේ නිතිසේ නොයගෙන ඒක වැරදි දෙයක් හැදෑරීම නිසා දෘෂ්ටිගත කියන අපාගාමී වෙනවා. දුක ඥානයක තව ඥානයකට බැඳලා අපාගාමී වෙනවා. අභිධර්මයේ වැරදි ලෙස ඉගෙනීමේ අභිධර්මයේ හේලා දැකීමේ අභිධර්මයේ වැරදි ලෙස විග්‍රහ කිරීමෙන් ඒ විපටිපන්න සමනේදා උමුතු භාවයේ පස්සෙන අපාගාමී වෙනවා. මේ විපස්සී තුනයි. දැන් මේ ප්‍රසාද වුණා කාරණා නමයක්. මේ නාකාරයේ අපි පිළිබිඹු ඉගෙන ගන්නකොට ඒක තේරුම් කර ගන්නකොට මේ අභිධර්මයේ හැදෑරීමේ අවශ්‍යතාව හොඳට තේරුම් කර ගන්න දැන් පුළුවන්. අපි දැන් අභිධර්මයේ කියන්නේ බුද්ධ ශාසනයේ වෘත්තයක් කියන හේතුව මේක අරකුව. බුද්ධ ශාසනයේ වෘත්තය අරකුව. අරකුව වල තමයි අභිධර්මයේ විපස්සනා කරන්න බෑ අභිධර්මයේ ඉඳන්පත් නොදැන. මූල ධර්ම වලට දැනගෙන තියෙන්න ඕන අභිධර්මයේ. ඒක සාරක රූප නිර්වාණ දැනගෙන තියෙන්න ඕනේ අභිධර්මයේ විපස්සනා කරන්නේ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මොකද මේ රහස්‍යන්නේ අභිධර්මයක ගන්න අවශ්‍ය නැහැ ඔක්කොම අවශ්‍ය නැහැ කියලා හිතනවානේ. ඒක ඉතාම අදින් කල්පනා කිරීමක් ළඟ බැලීම එවාගෙම දරවහා ගැනීම සාලේ මනින් මාළිකාවකට දොරවහා තියෙනවා මුලින් ඇතුල් වෙන්න දරුවාගේ වැඩක්. ඒක නිසා අභිධර්මයේ කියන එක අපි ඉතින් පිට වචනෙන් වචනේ හරිය පදාරලා කියන්න ඕනේ මොකද ධර්ම කියන්නේ. දැන් හිතුවට මේ අනුගමන දෙකේ හැදෑරීමේ වැඩි නාමිසත් කරතුකෝ කියවනානේ යම් කාලයක රහත් වෙනවා නම් සත් අභිචාතයිත සිහිඥානාලාභය වෙනවා. ඒකමනක් නෙමෙයි සතර ධමනේදී ප්‍රඥාවෙන් අර සුතු ප්‍රඥා, ආදු ප්‍රඥා, ඥාන ප්‍රඥා, විස්ස ප්‍රඥා, මහා ප්‍රඥා ආදී ප්‍රඥා සම්මාන ලබන්නේ අනුගමනයේ හේතු වෙනවා. ඉනකින් ධර්මානේ අර ජනසාර කියන්නේ ආජීවකයාගේ ප්‍රවෘත්තිය ගැන කියන දැන් කාලේ බඳිලි. දාන කුළු වෙන්නේ ආධාර්මයේ සමන් දීම නිසා දෙව්ලොවේ ඉපදිලා උදාහරණයක් දෙව්ලොවට ඉඳලා මනෝමහා ඥානවන්ත කිවිදේක ඉපදිලා ධර්මාර්ථ රාජිකාම පිළිබඳ අනාගත වාක්‍ය කියලා පසු කාලයක ආජීවක පරිච්ඡේදයෙන් පරිදි කිසිත් ධර්මාර්ථ රාජිකාම සම්මෝධ වඩම්මනෙල කොට මහා වර්තනීය ආරණ්‍යයේදී මහා අත්බුද්ධ මහා රහතන් වහන්සේ උපදෙස් ලබනා එකම ආසනයේදී කවුරුද ප්‍රකාරකත් තුන තව අභිධර්ම දේශනාවේ සවන් දුන්න කිරිවවුළු 500ක් දෙන ඒ කුසලානුභාවයෙන් දෙවොලව බුද්ධාන්තරයක් සැපෙන්නේ නැවෙන්න හැරනෝර බුදුදරුවන් වහන්සේ 500ම උපන්න බුදුරජාණන් වහන්සේ අමාමහ අපලෑද කරන දවසේදී බුදු සසුනේ පැවිදි වෙලා 500ම පැවිදි වුණා ඒ වෙනා එදා ඒ සරුවේ මහරහතන් වහන්සේගෙන් මුළු අමුතරෝ පිටුදේම ඉගෙන ගත්තා. අර ඉස්හාන් තුනේදී දේශනා කළ දේශනාවලින් සරුවේ මහරහතන් වහන්සේ කියන්නේ ඒ පන්තියටයි. ඒ පන්තියේ ඒ අමුතරම දේශනිය ඉගෙනගෙන අවසන් වෙන දවසේදී කියන්නේ වප්පුර පතුලෝසා කොහොදාසේදී සෞඛලක කාර්යය අධ්‍යයනය කරනවා. මේ පිළිවෙලෙන් නම් එහෙමනම් ධාර්මික ගුණයන් නම් එහෙමනම් දීපාවන්වත් කොහොමද අපට කොයිතරම් ආලසස ලැබෙනවද නිසා කවදාවත් අභිධර්මයේ අවශ්‍ය නැහැ කියලා ප්‍රතික්‍රියා කරනකල යුතුයි ඉතින් කියන්නේ නැත්නම් අපි මෛත්‍රී කරන්න අනේ නැත්නම් ඥානය ලැබේවා ජීව ධර්ම මාර්ගයේ උදාපත් වේවා ධර්මකාමීත්‍ය ලැබේවා ආදී වශයෙන් අපි මෛත්‍රී කරන්න ඕනේ එලා දෙකින්වත් ඉන්නේ නැහැ නොදන්නකමනේ ඒ නිසා පුළුවන් තරම් උත්සාහයෙන් අධිකරණයේ අදාළේ නැත අධිස්ථාන සබා ගන්න. දැන් දැන් මේ භාවනා අභිධර්ම පාඩම් පෙරත් මේ නියතකයේ සිතා කරේනවා කින්වත් කමලාපිතෝල් මහත්මයාදී. එතුමියගේ අභිධර්ම පාඩම් ලැබී විශේෂයෙන්ම අනුපිළිවෙලක් තියෙනවා. යම් පාඩමක් ගන්නවා නම් මේ භාවයේ අධ්‍යාපනයේ තමයි ඉගෙනීම සඳහා ඒ පාඩමට අදාළ අභිධර්මයේ පාඩම් කරන්න ඕනේ. ඉතින් මේ වයෝවෘද්ධ මවුරුන් නම් පාඩම් දෙන්නේ කවි නෑ. නමුත් පාඩම් කරන්න අපි වචන වචනක උත්සාහවත් වෙන්න ඕනේ. පාඩම් නැතොත් මේක දරාගෙන ඉන්න කියන්නේ වර්ණා ගන්න අපහසු වෙනවා. පාඩම් කරන්න කරන්න තමයි මේවා දෙයට ගැටෙන්න පටන් ගන්නෙ. ඒක මගේ අත්දැකීමයි. අපි මුලින් අර්ථ ආදානන්දේට දෙපිට පාඩම් කළා. ඉතින් පාඩම් කෝල් කියන වැඩිය වුණාදනේ. කියවන්නේ කියලා අදේශවල භාගයේ දැනගන්න කරන බොහොම ලේසියි. නමුත් කියවන්නේ කියලා තමයි ඒක එක පරිආකාරක අර්ථය වැටෙන්නේ. ඒ නිසා මේ අභිධර්මගත සංඝාතවන්ගේ මාතෘකාවට ගන්නේ පාදමට ඒකේ කොටස කොටස අදාළන්නට කටපාඩම් කරන්නට අධ්‍යයනය කරන්න තුරු දෙන්න ඕනේ. මේක බලන්න තියෙනවා කඩපාලෝනම රාගයේ පෙත කියලා කජයන කරන. එහෙමයි ධර්මයේ වෙන්නේ. නිසා මේ කඩපාලන්ති කියන ගැන උනන්දු වෙන්න ඕනේ. ඊළඟට ඒ අනුකම්පිත පිළිබඳව නොතේරෙන සටහන් කළ යාගෙන නැවත නැවත අහන්න ඕනේ. නොතේරෙන කියමන් කරන ඉදිරියට යන්නේ නැත්නම් දෙපා. ඒක මේකක් කවදාකවත් තේරුම් ගන්න බැරි වෙනවා. නොතේරෙන නැවත සුද්ධ කරගෙන පිළිතුරු කරගෙන මොඩි දෙවියන් යන්නේ. අන්නේ වාගේ අභිධර්මයේ දීල සඳහා උනන්දු වන්නට ඕනේ. ඒ වගේ විශේෂයෙන් ආශිර්වාද කරනවා මේ මම ලබු කෝලන කෙනියට මේ පාඩම් වේදේ දැන් සතියකට වඩා අවශ්‍යයි කියන්නේ. දෙලපුරාදාවක අවශ්‍ය දිනේ සිට පාඩම් පාස් කරන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහන මේ පිළිසකට තව ඉදිරියේ කියන්නේ දැන් එක දිනේ කාලයක් කියන්නේ දැන් දීන් කරගන්න කාලය බඳුනානේ. ඒ කිරි වාරෙදි මේ ප්‍රාදාමික එකතු වෙවි ඒ හැම දිනකටම අවබෝධයක් පාඩම නිරෝධීව ආග්‍රාධනයන සඳහාම කමලාපෝල මෙතිනියට නිරෝධී සෝය නිරෝධීවනේ පහතුරනේ ආරක්ෂාව ආශිර්වාදය සත්‍යඥාන වලින් දැමේ වාග්ලකින්යි ඉතින් ආශිර්වාද කරනවා රාමයන් අනුග්‍රහයෙන් අපේ මුනිපාල නෑමියා නිකුත් නන්දාමයන් ආලි කොටයට සෑම දිනකටම සමුදා ධර්මයේ කටයුතු දියුණු කර ගැනීම සඳහා උපකාරී වීමට නිරෝගී සත බල දීර්ඝාස භාපීරණ දර්ශස්ත්‍රයන් භාවයෙන් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒකම මේ පාඩමට සහභාගී වෙන මා ගුරුමවරු සහෝදර සහෝදරියවරු දුතරු හැම දෙනාටම මේ කරුණ භවනා කල්පයක් වගේම මේ පාඩම් දෙලේතාවක් වගේ යතේවා ධාම වේවා ආපෝත වේවා ක්‍රියාවල කරගනි පදම වී මේ පාඩම්වලට සහභාගී වෙන්න ලැබේවා ඒකට බාධා නොවේවා එමගින් අභිධර්මයේ පිළිබඳව නිවැරදි උපක් වූ ආභෝධයක් ලබාගෙන තම තමා බලාගෙන වූ ධර්මඥානෙ මුතුන්කම් නොගන්නට ශක්තිය ධනය ධෛර්යය ධීරිය ආරක්ෂාව ආශිර්වාදයේ සතිය සමාධිය ඥාන ගුණය ඡන්දය චිත්තය විනය හිමතාවද සත්‍යඥාන ප්‍රාපලයෙන් ලැබේවා කියලා අපි මෛත්‍රී මාර්ගයෙන් කරනවා. ඉඳලාවන තාම අත ඔබට අපට ඉඳීන නැවතිලා ඉන්නේ. ඉඳලා හදන්න ඕනේ 9යිද? 9යිද? 9යි 5යි කියන මතේ නම් අවසර දෙන්න ඕන මම ඈත ගමනක් තියෙනවා දැන්. දැන් මෙතේ කියලා මම මේ විස්තර කියලා අනුගාමී පිළිබඳව අපේ යම් කිසි පැහැදිලි තේරුමක් හදාගෙන තියෙන නිසා ඒ නිසා මම බොහොම ගෞරවයෙන් සමිධර්මයේ පිළිබඳව යෙදෙන මේ නිසා මම බොහොම අවධාර්මයේ නමස්කාර කරනවා. ගොඩාක් අවධාර්මයේ පුහුණු වෙන්න බොහොම පිළිපදිත කෙනෙක්. සාමයේ කාලේ අභිධර්ම සංඝ ආගමන දෙකෙන් කල්පනා කරගත කෙනෙක්. ඒවට මාතෘකාවෝ බොහෝම කොනේ ධාර්මී කරන මන් දිනුනා. ඉතින් ඒවා අපේ ගුරු ස්වාමීන් වහන්සේලාට ගුරු බා ලැබෙන්නට හොඳ කියලා දීලා තියෙනවා. ඒ නිසා ඒ නිසා මේ අර්ථාරමේ අදපාමේ හදාන බොහෝ විසුණු වහන්සේලා ලැබේ. අපි ඒ කාලේ මේ කරුණාවුද සම්බුතාලාවේ ස්වාමීන් වහන්සේලා දීපනමගට පාඩම පටන් ගත්තා. ඒ අත පිළිවෙන්නේ අධ්‍යාපනය ලැබුණ නිසා එන්නේ අපහසු කන්‍යක් ගන්නවා සමහර දවස්වල එන්නේ නැහැ සමහර වෙලා බඳි වෙනවා ඇතේජීදී පන්සලන්නාට බොහෝම උනන්දුවෙන් ඒ දාන්කලා පොත්පත් අරගෙන දීලා ගමන් පාඩු පන්සලට දුන්න නමුත් මේ අවුරුද්දා කියන වැඩසටහන මම කිව්වා ළඟට යලා පටන් ගන්නකොට අපි කඩ කරන්නේ නැහැ ඔයාලා කොහොමද දුන්නොත් මම එන්නම් කියලා නමුත් ඉතින් යම් යම් හේතු නිසා අතපත් වෙලා යට නැතුණා යතිආරා වේදාසනා සමාදාදනා කලේ මහත්යාට මේ අපේ ගිහි පින්තුන්ලා මේ පාරම දෙන්න දෙන්නේ කියලා. ඒ මහත්යාට කල්පනා කළේක දෞස්ත්‍රි මන්දිරයේ කියලා ඒ දවස්වල ඉඳ දුන්නේ නැහැ. නැත්නම් මම අද දවසේ පරිසය ගෙන යනවා. ඉතින් මම කරුණාවෙන් ආරාධනා කරන මට ඉතර වාගේ යන්න දුක් කරලා ඉන්න තැන ඇතුළේ අවස්ථානුකූලව සහයෝගය දෙන්න මේ පාඩම් පෙළ දිනු කරගන්නට හැම දිනම උගන්වු වෙනවා කියලා මම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒකත් අපේ මේ මොහොතේදී ආරම්භ කළ වැඩසටහන ඉදිරියට සතුටා ආස්වාදයන් අධිෂ්ඨාන සභාව ගන්නමු. අද මේ මාස කියන්නේ නව මාසනේ නව මාසයක් පුරපසලස්වා බොහෝ දවසක් තවදා ඒකෙදි උදාපත් වෙනවා. ඒ දවස තමයි අන්තරාමයේ පරතරතිගණගත දරුවෝ මහරහතන් වහන්සේ රහත් වූ දවස. එනිසා මේ අධර්මයේ දරාගෙන ආවේ දරුවෝ මහරහතන් වහන්සේගේ පිට පිළිස. ඊළඟ අනුසම මහරහතන් වහන්සේගේ පිට පිළිස. ඉතින් ඒ අධර්ම ධාර්මයේ කරගත නිමේති මහරහතන් වහන්සේලා අනුව අපට මේ අධර්මයේ ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රිය ධාර්මයේ කරගැනීම අර්ථාභෝධය කරගැනීම ඉගෙන ගන්නට කාර්යයෙන් සත්‍ය බලයේ සතිය සමාධිය ඥාන නිගුණයේ ලැබේවා ලැබේවා අනුල ප්‍රාර්ථනා කරමු තව විකාම ප්‍රතිපදේශයක් දෙන්නම් දැන් මේ පාඩම් කරන්න කිව්වහම සමහර උදාය වෙනවා. සමහර විටන අභිධර්මයේ අනේවා බොහොම ගැඹුරුයි කියලා. ඒ භාවනා පාඩම් වලින්නේ බොහොම ගැඹුරුයි. ඒතාවට දෙන්න අමාරුයි කියලා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ඒ ගැඹුරුදී ආවෝද කරගත් එක දාසෙ නෙමෙයි. ඒ දීර්ඝ කාලයක් ඒක දිනු කරලා ඒ සාපකමේ කරගන්න ලැබුවා උත්සාහය මතුවන ගතිය අපිටාම සුවසේ අභිධර්මයේ ආර්ණය කරගන්න ආબોධ කරගන්න හේතු වෙනවා කියන සතුටැලි කරගන්න ඕනේ. එනිසා දැන් මේ දෙන්නගේ උපදේශනේ දැන් ප්‍රකාරගෙන එකපාරට දෙලි දෙලි දෙලි ගොඩාක් යන දෙපැත්තට පාඩම් ඉන්නේ නැහැ. කොට අපි කියගෙන පිටුවක් බෙදලා තමා පුරුදු කරන ආනාපාන සතිය විලාඩි භාගයක් නම් ඇති වෙලාවක් ආනාපාන සතියේ යෙදලා ඉදපත් ඒකේ වන්න තේජින්සේ එක දෙයනවා කියවලා ධාරණය කරන ඊළඟ තේජියට යන්නේ ඊස්පස් ඒක ධාරණය කළ ඊළඟ තේජියට යන්නේ එතකොට ඒ කිසිම මහත්යක් නැතුව සුවසේ ධාරණය ඇති වෙනවා ඉතින් හිතර ගන්න පස්සේ ඒක හඳ නගලා කියන්න ඕනේ එතකොට ඒක හිතර සම්පත් දෙන්නේ හිතර කාර්යයේ එක ධාතාවක් කර්පාදා කරන එක සහ ස්වර ලක්වාන කියන්න ඕනේ. එතකොටයි ධර්මයේ වෙන්නේ. මතපත්කයි අපි දෙවිවරු ඥානවාද ස්වාමීන් වහන්සේ ළඟ වුණු වෙන කාර්යය මේ අපේ දායක කෙනෙක් කියන ස්වාමීන් වහන්සේ මුණිය එන්නේ. දෙවිලාම ස්වාමීන් වහන්සේ ආමාත පිටසක්කට වෙලා අනුමාන කරනවා. ඉතින් කියලා තියෙන මොකද ස්වාමීන් වහන්සේ දැනුත් පාඩම් කරනවා. ඔව් අධ්‍යාත්ම කෙනෙක් පාඩම් කරන ඉවර වෙන්නේ නැහැ. මම තාමත් පාඩම් කරන ශිෂ්‍යයෙක්. ඒකවල වාහන හැත්තෑ ගන්න. ඉතින් ඒ ආර අභිධර්මයේ තියෙන රසවත් සම්මුතිය. උනාට ඒක නැවත නැවත පාඩම් කරනවා. අන්න ඒක නිසා පාඩම් කිරීම ගැන ප්‍රතිපදින් දෙපා කියලා පාඩම් නොහෙත් දෙන්නු කියන අපි කිසිදේ ඒවා පහක් කියන්නේ නැහැ බැරි බව දන්නවා පුළුවන් ඒකෝක පාඩම් කරගෙනම සහභාගී වෙන හැටියට කරුණාවෙන් මතක් කරනවා අපි තාවත බලපත් සුලභව යාගන්න පුළුවන් නේ දැන් මේ පාඩම් පත්‍රිකාවේ තියෙනවා අද බලපාඩම් කරනවා දීලා තියෙනවා ඒකෝ ඕකෝ ඔතිසිකේ තමයි පාලි භාෂාවක් නෙමෙයි අපේ සිංහල භාෂාවෙන් කරන කොටස කල්පාදා වෙන්න ඕන ස්වරූප ස්වරූප ඒක දැන් අභිධර්මයේ සඳහන් කරනකොට අත්‍යවශ්‍ය වෙනවා දැන් ධම්මසංගමයේ මාතුකා දෙවිය ඇතා යහුලන්නේ මේක නැතුව බෑ අවශ්‍යමයි ඒ මාතුකා එක මාතුකා විට දෙකයි දුක මාතුකා 100යි ඔක්කොම එකතු කරාම දෙවිය ඇතායක් තියෙනවා ඒ දෙක අවගන්න මේ මාතෘකාවේ සත්‍යාවශ්‍යයි ස්වરૂපතික. පිළිබඳ දෙදිල්ල, ඡයික පිළිබඳ දෙදිල්ල, ප්‍රතිමපාදයෙන් දෙදිල්ල. ඔය සත්‍යාවශ්‍යයි. නිසා ඒ කියන්නේ නෑත නෑත යෙදීම සාහනය කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි මෛත්‍රී ආශිර්වාද කරන නැවත මේ ජීවිත කාලය තුළදී අපට හැමදෙනා සම්බදර්මයේ පිළිබඳව නිවැරදි වූම රාජ්‍යව පැහැදිලි වූම යාපෝලෝම ආරෝග්‍ය සබා ගන්න ලැබේවා ලකුමයි කියලා කරනවා. හොඳයි. අභිවාදන සීලිස්ස දේශං වද්ධාපදාවනෝ සත්තාරෝ ධම්මා වර්ධන්ති ආරුවන්නෝ දුක්ඛං පරං ආගවාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේකයේ අභෝනිකාන සම්පත්ති විනාසේ සමිජ්ජතු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.